අලංකතා සුවසනා මාලා බහාරී විභූසිත විභූසිත අලංක අලතක්ක අලතක්කතා පාදා පාදුකාරුහ්‍ය චේත් වේසිකා සුන්දර සමුද්ද රහතන් වහන්සේ තෙරුන්ගේ ගාතාව ඒ කාන්තාව ලස්සනට ඇඳලා හිටියා කනකරාභරණ වලින් සැරසෙලා හිටියා මල් මාලාවන් පැලඳගෙන හිටියා පාට කරපු පාදයක් තිබුණා ඇය විසගණක් වෛශ්‍යාවයක් රන් රන්වන් සෙරෙප්පු දෙකක් දමාගෙන තමයි හිටියේ. පාදුකා ඕරුහිත්වාන පුරතෝ පංජලී කතා සාමං සංහේන මුදුනහා මහිත පුබ්බං අභාසත ඇය සෙරෙප්පු දෙක ගලවලා මල් ළඟට වැඳගෙන ආවා. මිහිරි මොලොක් බසින් මට බෙන්න මෙහිම කිව්වා. යුවාසී ත්වං පබ්බජිතෝ තිට්ඨාහි මම සාසනේ බුඤ්ජ මානුසකේ කාමේ අහං විත්තං දදාමිතේ ඔයා පැවිදිලා හිටියට තාම තරුණ කෙනෙක්නේ. මං කියන දේ අහන්නකෝ. මේ මනුස්ස ලෝකේ තියෙන විඳින්න තියෙන සැප විඳලා ඉන්න. මං ඔයාට හැම සැප සම්පතක්ම දෙන්නම්. හැම දෙයක්ම හැම වස්තුවක්ම දෙන්නම්. සත්‍යන්තේ පටිජානාමි අග්ගින් වාතේ හරා මහං යදා චින්නා පවිස්සාම උභෝ දණ්ඩ පරායන උභෝපි පබ්බජිස්සාම උභයත්ත කට්ටක් ගහෝ මම ඔයාට ඇත්තෙන්මයි මේ කියන්නේ. ගින්දර වුණත් මට ගෙනත් දෙන්න පුළුවන්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලේ ආපුහම මහණෙම්. එතකොට අපි මේ ලෝක දෙකම ජයගත්තා වෙනවා. තංච දිස්වාන යාචන්තින් වේසිකං පංජලී කතං අලංකතං සුවසනං මච්චුපාසංව ඔඩ්ඩිතං ලස්සනට ඇඳගෙන කන කර ආභරණ වලින් සැරසීලා මං ඉදිරියට ආයාචනා කර කර හිටපු ඒ වෛශ්‍යාව දැක්කහම මට වැටහුණේ මේ මාරයාට වපු තොණ්ඩුවක් යයි කියලා. අන්න බලන්න කිහිම හිතෙන්න තරම් නේද? හතෝ මේ මනසී මනසීකාරෝ යෝනිසෝ උදප්ප උදපජ්ජත ආදීනවෝ පාතුර හෝ නිබ්බිදා සමතිට්ඨත මම එයින්ම දහමට අනු වූ මානසිකාරය එයින් මනා ඉපදුණා. දැන් බලන්න. ඒකෙන් ඒ විදිහ උපදින්නේ ලස්සන බවක් ඒ කැරිලා ඇදිලා රිංගගෙන යන්නේ කණි තියෙන්නේ. කොහොමද එහෙනම් ඒ උපදින්නේ? අන්න ඒක තමයි අර ආර්ය සත්‍ය නුවණ එක්ක යෝගකරණී යෙදෙන විදිය. විමර්ශනය ආර්ය සත්‍යයත් එක්ක දර්ශන කෝණියේ ආර්ය සත්‍ය දර්ශන කෝණි පිරිසිඳ හොයන ප්‍රහාණය වෙන සාක්ෂාත් වෙන මාර්ගයේ වැඩෙන කියන මෙන්න මේ වැඩපිළිවෙල. ඒ දර්ශන විදිය. එහෙනම් මේ යෙදෙන කරුණක් එක්ක යෙදෙන කරුණ සිහිය පිහිටුණාට පස්සේ අර අපිට හම්බුනේ ගාතාවක වින්ද වින්දනං විඤ්ඤාපනෝ කියලා ඊළඟට ඒ ඒක ඒ කාරණාත් එක්ක මොකද වෙන්නේ? ප්‍රමෝචන උපාදාන ප්‍රමෝචනන් වෙනවනේ. එතකොට ඒ ඒ ඒ විදිහේ කාරණා හොයාගෙන යනකොට මොකද වෙන්නේ? හෙවීමේ කෘත්‍යයක් වෙනවා. සිහිය නුවණ වීරිය ඉස්මතු වෙනවා. අන්න ඒ ඊතරවන දහමට අනුව මානසිකාරය. ඊතරවන දහමට අනුව යෝනිසෝ මානසිකාරය කියන්නේ අන්න ඒක. ඉතින් එයින්ම ඉපදුනා ආදීනව පහළ වුණා. ආදීනව මොකද්ද? එතකොට අර යෙදීමේ තියෙන වැරද්ද යෙදීම සිදු නොවෙමින් පිහිටීමක් සිදු නොවෙමින් මොකද වෙන්නේ? läග ගැනීමෙන් läග ගැනීම නොවීම අන්න ආදීන පහළ වෙලා ඒ läග ගැනීම සිදු නොවීම මනාව පිහිටියා. දැන් බලන්න මේකෙත් කියන්නේ ඒ විදිහම ගාතාව. හරියම ප්‍රතිපදාත්මකවම ප්‍රායෝගිකවම දර්ශන කෝණයේ ඉස්මතු වෙන විදිය. විචක්ෂණශීලී බව හෙවිය යුතු ගතිය, läග ගන්න බවක් නොයෙදෙන විදිය ප්‍රතිපදාව. තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුධම්මතා. තිස්ස විද්‍යා අනුපත්තා කතම් බුද්දස සාසනන්ති. බලන්නකො මට මටත් එයින්ම මට හිත හේින්ම මගේ හිත නිදහස් වුණා. එයින්ම මගේ හිත නිදහස් වුණා. හිතම නිදහස් වෙලා. දැන් නිදහස් වුණා කියලා වුණ läගගත් එකක් නැහැ නේ. එයින්ම මගේ හිත නිදහස් වුණා. බලන්නකො මේ ධර්මයේ සුධර්මතාවය. ත්‍රිවිද්‍යාව ලබාගත් බුදු සාසනය සම්පූර්ණ කරගත්තා. ඒතරේ රහත් වීම ගැන කතා කරන්නේ. එතකොට දැන් පැවිදි වෙච්ච උත්මයන්ටනේ මේ උත්මයෝනේ මේ කියන්නේ. අර එහෙම එනකොට ඒයින්ම යෝනිසෝ මනසිකාරයක් ඉපදිලා ඒයින්ම හිතත් නිදහස් වෙන්න තරම් බලන්න මේ දර්ශන කෝණයේ විදියනේ මම ඔබට අර පැහැදිලි කරේ සංවේගජනක දේවල් ඉපදිනකොට අර ආපදාවක් මේකත් ආපදාවන්නේ අපට ආපදා කියලා මතක් වෙන්න හැම වෙලෙම තමන්ගේ වින්දනේ නැති වෙන දේවල් ආපදාවක් කියන කාරණාව අපි දැක්කොත් එහෙම මේ දහමට ආපදාවක් හැටියට අන්තරායක් හැටියට එහෙනම් ඒ දහමට අන්තරායක් වෙන කරුණු එක සිහිය උපදිනවා. ශ්‍රී